කුරුණෑගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. ගරුතර ස්වාමීන් වහන්සේ කීප අවස්ථාවකදී ගිලන් රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ විසින් බොජ්ජංග ධර්ම දේශනා කිරීමේ සූපත් කරෝසේක. තමන් වහන්සේට මේ ධර්ම විචරය අන්වික්ෂ ප්‍රවා කියවාගත්සේක. අද තීතක් වශයෙන් භාවිතා කරන බොජ්ජංග සූත්‍රයේදී ලෙඩ සුව කිරීමේ ඉලායකේ මනෝවිද්‍යාත්මක වටිනාකම හෝ විනත් ලෙඩ සුව කිරීමේ තුඩු දෙන හේතු පහදා දෙයි. මේක බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි දන්නවා බොජ්ජංග කියවම දෙපොළක සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම සහ සත්ත බොජ්ජංග කියලා මේ බොජ්ජංග වචනේ දෙපොළක සඳහන් වෙනවා. සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන එක අහලා තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් බුදුහාමුදුරු කියන්නේ අපේ ආයුධ මල්ල. ගමනක් යනකොට ආධ්‍යාත්මික ගමනේ තියෙනුනේ ආයුධ මල්ල. සතර සතිපට්ඨාන රතන සම්ප්‍රදාන් වීර්ය සතර ඉද්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය සත්පුඤ්ඤංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. නෝ පොඩි පොඩි සෙට්ස් ගමන් මල්ල දාන්න දෙන ආයුධ සෙට් එක වගේ සෙට්ස් ටිකක් තියෙනවා 37ක් තියෙනවා මේ 37 මේ 37ම බොජ්ජංග කියනවා සත්ත්ව බොජ්ජංග වලට බොජ්ජංග කියනවා ඒ කියන්නේ බෝධියට නිතරම නැමිලා තියෙනවා මේ 37 වීරිය නම පොලක සඳහන් වෙනවා සතිය අට පොලක සඳහන් වෙනවා අනිත් ධර්ම මේ පස්සද්ධිය කියන චෛසිකේ එකම එක පොලකයි සඳහන් වෙන්නේ ඒක සඳහන් වෙන්නේ සත්ත්ව බොජ්ජංග වල මේක තමයි හීලින් ඉෆෙක්ට් එක. පස්සද්ධිය තමයි අපි හීල් කරන්නේ. අපේ හිත ඇවිස්සලා තියෙන තාක්කල් අපි අපේ ඇඟට වද දෙනවා. අපි ඇඟට දඩ දඩ දඩ දෙනවා. ඒක තැම්පත් වෙච්ච ගමන් පස්සද්ධිය කියන්නේ සාන්ත සුන්දර භාවය වෙච්ච ගමන් ඇඟයි හිතයි දෙක සුවපිරීම වලට බයි. එයා මේ ත්‍රිපා කරන්න පටන් ගන්නවා. අපි කවදාකවත් මේකට විවේකෙ දෙන්නේ අපි රූප පෙන්වනවා, ශබ්ද අසනවා, ගඳ පෙන්වනවා, රස පෙන්වනවා, පහසවල් දෙනවා. ජීවිත දේවල් කල්පනා කර කර හිතනවා මේකෙන් තමයි අපිට ලාභ සත්කාර සම්මාන කිලෝක හම් වෙන්නේ, සමාජයටත් ලැබෙන්නේ, දීර්ඝාන වාසි ලැබෙන්නේ, ආර්ථික ලැබෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන එක තමයි වෙන්නේ. burning the candle in the both the ends කියලා කියන්නේ අපරාධ ඉති ටික වැක්කෙලා නැති වෙන මිසක් පත්තු වෙන්නේ. ඒක නිසා තමන් තමයි මෛත්‍රී කරනවා. තමන් තමයි අත්ත කුසලයේ ස්වార్థය කරනවා නම් පස්සද්ධිය පොඩ්ඩක් ඇති කරගන්න. දවසකට විනාඩි 10ක් 15ක්වත් මේක මේ කදිකා රීචාර්ජ් වෙන්නේ. රිකියුපරේට් වෙන්නේ. පස්සද්ධියෙන් තමයි මේ දෙන්නේ. පස්සද්ධිය ඉලිස පස්සද්ධිය තමයි සුඛයට ආසන්න කරනව ප්‍රීතියේනවා ඒක ඉස්සල්ලා අනිත් ධර්ම ටික පෙළ ගැසිලා එනවා. ඊට පස්සේ තමයි මේක නිෂිනින්ද දුවන්නේ. විශේෂිත. ඒකවල තමයි ඉඳුරංගෙන් කිසිම මෙහෙයුමක් නැහැ. චේතනා නැහැ. සකස් කිරීමේ ආරම්භින්නේ යක්කරි. මේක සාමාන්‍ය සිදුවෙන දා තමයි නිින්දෙදී. නමුත් ඒක අසිහියෙන් සිදුවෙන වැඩක්. යම් කිසි කෙනෙක් සිහියෙන් යුක්තව මේ ඉඳුරංගෙන් පොඩ්ඩක් හිත ගලවලා අන්නර සාන්ත සුන්දර තත්ත්වයට තියන්න පුළුවන් නම් පැයක් ඉඳන් නැගිටලා බලන්න කොච්චර සාන්තියක් හිතට එන්නේ කියලා. හීලින් එක ඉබේම තියෙනවා. මේක තමයි හීල් එක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සම්මතේ. කාශිතේ ඔබ පස්සද්දි වටලා තියෙනවා. ඔබ දැන් ඊට වෙලා ඉන්නේ. මතකනේ අන්නේ පස්සද්දිට හිත දාගන්න. ඒකට ඔබ ඉක්මනට වෙනවා. බුදුචානන්ගලට චම් චුන්න යොන්ද හඳුනන කතා කරලා චුන්න මට බොජ්ජංග ටිකක් කියපන්. ඒ කියන සති සම්පොජ්ජංගය, ධම්මවිචේ සම්පොජ්ජංගය, පීති සුඛ පස්සද්දි සමාධි උපේක්ඛා. මේක විශේෂම හීලින් ඉෆෙක්ට් එක දෙන්නේ පස්සද්දි. පස්සම්බනේ කියලා කියන්නේ සංසිද්ධ වීම. මේ සංසිද්ධ වීමේ තමයි තියෙන්නේ. නමුත් මේ ලෝකේ මොකද කරන්නේ කුප්පණේ. අපි මේ හොයාගෙන යන්නේ කුප්පණේ. එනිසා අපි කුප්පේ කුප්පේ කියන වචන දන්නවද ගමේ පාවිච්චි කරන මොකටද කියන්නේ? කුප්පේ කියන බයින් වල කේන්ති කියලා වෙන මොකටද කුප්පේ කියන්නේ? ඉක්මනට කේන්ති කියන්නේ. ඒ නිසා අපි කුප්ප වැඩ කරන්නේ මේ ඇහැ පිනවලා. කුපිත කරනවා අයවා. රූප ශබ්ද ගන්ධ වේදී ඊයේ කොහොමද භාවනා කරන්න අහලා තිබුණේ මේ මුදුවට සාන්ත වෙච්චා සද්දයක් ඇහෙනකොට ඇවිස්සන ගතියක් දැනෙනවා. පීරි ගන්න ගතියක් දැනෙනවා. නිස්කන්ධ කාමේ කැඩෙනවා කියන ඒ ධර්මයට අපේ හිත ඇත්තටම කැමති මේ ශාන්තියට මේ උපේක්ෂාවට සෝරි මේ පස්සද්ධියට නමුත් අපි සෑම දක්ෂකමකම අපි කරන්නේ ඒක හොල්ලලා දාන එක තමයි ඒක තැම්පත් වෙන්න දෙන්නේ නැහැ උදාහරණයක් වශයෙන් කියනනම් අපි මඩ සහිත වතුර වීදුරුවක් කබඩ් එකක් උඩ තිබ්බොත් එන්නේ එන්නේ එන්නේ එක තැම්පත් වෙනවා ඉතාලම කලල් මඩ අංශුවක් අඟලක් ගමන් කරන්න සුමානක් විතරයි ඒක ආයෙක තැන කලවම් කරුවොත් අර සේරම ආයෙවිසෙ. ආයෙ සුමානකට වැඩි වෙලාවක් ගන්න තැම්පත් වෙනවා. භාවනාදී අපි කරන්න ඕන තැම්පත් හැරගෙන තැම්පත් වෙච්චාම හරි පාළුයි කියලා කියනවා. හරි කම්මැලි කියලා කියනවා. ඒකාකාරී කියලා ආයෙ අවශ්‍යයි. සක්මන් කරලා පොඩ්ඩක් අවශ්‍යව ගන්න බබා. ආයෙ නම තැම්පත් කරනවා. ආයෙ අවශ්‍යම මේක වතුර දානවා, ගින්දර දානවා, වතුර දානවා, ගින්දර දානවා. ඊට පස්සේ එළියට ගියාට පස්සේ ආ action packed white screen 72 screen එකේ කට අරගෙන බලාගෙන ඉති රූපද සද්දද ගන්ධද රසද වක් කරනවා මේක. ඉතින් වක් කරලා කියනවා හරි ටෙන්ෂන් එකක් කියනවා. කෑමට නිින්ද යන්නේ. හරි අප්සෙට් නේ. හැපෙන්නේ නැතු යනවා කියන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් මිනිස්සුනේ ලැබෙයිද නැහැ ගැළපීමක් කියන්නේ. ඒ නිසා සාමාන්‍ය මගේ බාරදාන කියන්නේ මේ බෙදාගෙන කන කෑමක් කන්නේ. කිසි කෙනෙක් බෑ අපි උකුප්පන්න අපි ඉල්ලගෙන කන. ගැඹුරු ලින්දකින් ඇදගෙන මේ නාන්නේ. ඒ නිසා භාවනා කරනකොට දෙනවා වෙන මොනවත් එපා. එක තැනක වාඩි වෙලා ඇද්දක වහගෙන ඉන්න එක මොන තරම් සාන්තියක්ද කියලා හිතන භාවනා පැත්තකට දාන්න. ධ්‍යාන පැත්තකට දාන්න. මාර්ගඵල පැත්තකට දාන්න. කතා නොකර ඇහත් දෙක වහගෙන ඉන්න එක පොඩි සෙල්ලමක් මේක ආශ්චර්යයක් නෙවෙයි කියලා කියන්නේ. පැත්තක ධ්‍යාන ආභිඥා පැත්තක දාන්න මේ හිතට පොඩ්ඩක් ශාන්ති වෙන්න දෙන්න. විවේක වෙන්න දෙන්න. ඒක තමයි බුද්ධඥානින් කියන්නේ. ඉතින් මේක ඉවර කරන්න ඉස්සෙල්ලා තව එක කාරණාවක් මතක් කරනවාට බුරුම සාංශනමක් කියලා තිබුණා මේ මේ සූපත් වීම සඳහා අපි කියන්නේ පිරික්කිනා කියලා. පරිත්‍ත කියලා කියන්නේ පරිත්‍යාග කියන්නේ අරසාවක් මේ අරසජාති තුනක් තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම පොත පරිවර්තනය කරා තපිකන් සායදේ අනුශාසනා කියලා. පරිත්‍යාජාති තුනක් තියෙනවා බෞද්ධයට එකක් තමයි ආහාන පිළිත දෙක තමයි කියන පිළිත තුන තමයි කරන පිළිත. ආහාන පිළිත කියන්නේ ආම්තුත්‍යයන් දෙකට වඩාමල පිළිත් කියන්නේ කවුරුවෙන් අහගෙන. එතකොට අපේ ගෙදරට ආරසාවක් ඊට වැඩිය දසදහස් ගුණේ කාර්යසව සැලසෙනවා Taman හරියට මාත්‍රාව තියලා බෙරිත් කියනකොට. එතකොට මේ යෙදෙන්න වෙනවනේ Taman හිට යෙදෙනවනේ. ඒ කියනකොට අර්ථ දැනගෙන කියනවා. බොජ්ජංගය කියලා කියන්නේ සති සම්බොජ්ජංගයයි මයා ධම්ම දක්ඛාතෝ කියලා කියන්නේ උඹලට මම හරි විදිහට පෙන්නවා කියන එකයි අභිඥාය නිබ්බාන කියලා වචනෙන් වචනේ තේරෙනවා නම් ඒක හොඳට වයිබ්‍රේට් වෙනවා ඒක දෙවෙනි එක අර අහන පිළිතුරේ දසදහස් ගුණයක්. පිටුටිය බරපතලම මේ අරසාව තමයි කරන පිළිත හිත තැම්පත් කරන්නේ. සම්පූර්ණ හිත සතිය සමාධියෙන් පිරිච්ච වෙලාවට දෙන අරසාව දෙන ඒ සෝසේවාව හීලින් එක ආය අහන පිළිතුර කියන පිළිතුර එක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා උත්සාහ කරනවා දවසට විනාඩි 5ක් 10ක්වත් මේ අවුරුදු 50කට දුපු මේ මැෂින් එකට පොඩ්ඩක් නිකන් සර්විස් කරන්න බැටරිය පොඩ්ඩක් රීචාර්ජ් කරන්න ඉතින් ඒක කියනොල්ම වෙලා නැති. අනික ඕනි කුණු හරියක් කරන්න ඕන තරම් වෙලා තියෙනවා. මේකට ගියාම කියනවා අයියෝ මොනවත් කරගන්න වෙලා නැහැ. ඒක කට අරගෙන ටෙලිවිෂන් එක දිහා බලන්න කිසි කලකට නැතුව දීලා. අල්ලපු ගෙදරට එක පච කෙල කෙල ඉන්න ඕන තරම් වෙලා තියෙනවා. නැතිල භාවනා කරන්න කිව්වොත් අනේ අම්මේ එකට කියන කතා එනකොට බල්ලු බිමට දාපු බත් කන්නේ. ඒ තරමට මේ කුප්පන ගතිය අපි කැමති. මම මේ ඇනිමේ කරන්නේ මගේ මේ වචන වල ඇති මේ කවුරුත් මේ ඉස්සරහ කරගෙන ඉඳලා මේ මගේ මෙතෙන් ගියහම කීවෙන එකක් මගේ මම මේ ඊරිය සුද්ධ වෙනකන් මම මේක කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ අපි බලන්නේ අපි නටන නාඩගමේ ඇති කවුද අපි අවශ්‍ය මොනවා හරි තැන්පත් වෙගෙනුත් අපි නවල් එක කරන් කියවන්න පටන් ගන්නවා. රේඩියෝ එක දාගන්න. ටෙලිවිෂන් එක දාගන්න නැත්නම් කාටවත් ටෙලිෆෝන් කරනවා. මොකද අර තැන්පත් වෙනකොට මම පාළුවතියක් තියෙනවා. ඉතින් මේක තැන්පත් කරන හැටි ඉගෙන ගන්න නම් මේ බුදුහාමුදුරු කියන මොකක් කරන්නත් කැලිකට බලයක්. කැලිකට ගියාට පස්සේ කවුරුත් නැහැ නේ කතා කරන්නේ. නැත්නම් ගහක් මුලට බලන්න ශුන්‍යාගාරයක් කරන්නේ. ඇත්තටම කියන්නේ යෑමම භාවනාව කියලා මම කියන්නේ. එහෙම අපි මේ මේ කියන මේ ඔක්කොම කරදර කරදර පැත්තකට වෙලා අයින් වෙන්න ඕන කියන එකම ලොකු භාවනාවක්. ඒ චේතවත් මේ බොද්ධංග වගේ දේවල් කරන ධර්ම බාටපත් වෙනා නිකම් මේ කවුරුත් කියන පිටක් අහනවා හෝ Taman පිට කියනවට වැඩිය කරන ධර්ම බාටපත් වෙන නිසා අපිට පිට අවශ්‍යයි. මොකද හේතුව අපේ කර්ම ආවරණ තියෙනවා, කෙලෙස් ආවරණ තියෙනවා, නොදැනෙන පෙළක් අංගේ බලපෑම් තියෙනවා. ඒ නිසා අපිට පිට අවශ්‍යයි. නමුත් මේ පිට Taman තුලම හදාගන්න. පුළුවන් තරම් මතක තියාගෙන දවසකට විනාඩි 10ක් 15ක් මාත් එක්ක මම මම දැන් මෙතන අන්න ඒක තැම්පත් වෙනවා එතකොට මේ කොච්චර බැලුවා දැන් අපි දැන් මම දැන් මේ කතාව කියනකොට ඕගොල්ලන්ට රසයක් තියෙයි. ආගුණයක් කියක් අහනකොට වෙන පැත්තෙන් අහන ඒකට කරගෙන අහගෙන ඉන්නවා. ඒ වගේ තමයි අපි ලෙඩ වුණාට පස්සේ අපිට ගොනුව නැති වෙනවා. ඒ නිසා කවුරු කියලා අනි ලස්සන්ට ගොනුව මතක් කරලා දෙනවා. හරියටත් ඒ විදිහටම චිත්ත විද්‍යාව යනකොට ආත ගුණෙ ඉන්න පුළුවන්. ඒක නිසා අපිට තනියට කප්පුලියක් ගන්නකොට කොච්චර දුරුණත් අපිට අනික් කට්ටියගේ කල්යාණ මිත්‍ර සහයෝගය අවශ්‍යයි. ඒ නිසා මේ බුද්ධිචින් නිසා බුදුහාමුදුරන්ට ඒක ඕනේ නැහැ කියලා අපිට බෑ බුදුහාමුදුරු කුසුන්දාහාමුදුරන්ට බොහෝම නිහතමානීව සුන්දර මට පිළිත්‍යක් කියපන්. මට බුද්ධන් ටිකක් කියපන්. සුන්දාහාමුදුරු ගුණ ඔබ වහන්සේ බුදුහාමුදුරු ඔබ වහන්සේ පොල් චාර්ජස් බැටරියක් අපිට කොට දාලා බැටරි චාර්ජ් කරන්න ඕනේ නැහැ කියන්නේ කියන්නේ. උන්වහන්සේ දන්න මේ මනුස්ස හිත කියන එක ඕන පැත්තකට නරක වෙන්න පුළුවන් හදන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ කරන එකයි තියෙන්නේ. ඒ නිසා අපි කොච්චර බණ භාවනා කරත් අපේ ඉතින් පන්සිල් අපේ කරේ. ඒකට සාප කරන්න එපා. තව කෙනෙකුට කියලා කියන්න අනේ මගේ ඇති මෙහෙම දෙයක් වුණා මම මොකද මේ කරන්නේ. මොකද තව කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම අනේ මට මෙහෙම මෙන්න මේ අකටයුත්ත නොකද යුතු කරා. ඊගෙන බලන්න ඕනේ අපේ පවුල කෙනෙක් කිමු හැදෙන්නයි හදන්නේ. උපක්‍රම දෙනසක තෝට්ට ගැලපෙන වැඩේ කරන්න කිව්ව අම්ම ගහන්න ඕනේ. මොකද අපි දන්නවනේ අපේ හිත කොච්චර පෙරලෙන සුළුද කියන නිසා ඒ වෙලේ ගියාම ඔක්කොම සබ්‍රක්‍මචාරින් වහන්සේලා. අපි එක නාම හැම කෙනාට උදව් කරගන්න. කෙනෙක් මිලක මෙයා බුදුහාමුදුර මෙයා ගෝලයක් මොකුත් නැහැ. උදාහරණයක් මම කල්යම් මිත්‍රන් වහන්සේනම මම සබ්‍රක්‍මචාරින් වහන්සේ. එකට බ්‍රහ්මචාරී හැසිරේ. ඒකට එන අර මේ පෞලි කතිය බලන්න. අපි ඔකට භාවනා කරනවා කිව්වට පස්සේ මේක බුදුම තල්ලුවක් තියෙන මේක තමයි සරුවත්සන් කියන්නේ සමග්ගාණන් තපෝසුකෝ. සමගි වුණොත් සපසසුකයි. ඒක මේ ස්ත්‍රීද පුරුෂද පැවිදිද නැද්ද කියන්නේ කායද අමරපුරුණ කායද ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඔක්කොම අමාරු ගමනක් යන ඇත්තෝ. අපි එකට එක නඩේට යනවනම් ඊයේම ගැම්මේනවා. ඉතින් ඒකෙදි මේ ගමන යනකොට අහවලට මං අසවල් උදව් කරන්න ඕනේ නැහැ කියලා අයින් කරන්න කියන්නේ. අපි ළඟ තියෙන හැම හැකියාවක් තියෙනවා. අනිත් කෙනාට උදව් කරන්න. ඒ වගේම අපි මන් දැන් මේ වෙලා ඉන්නේ මට කාටවත් උදව් වුණ නැහැ කියලා අපි කිසි දවසක ප්‍රකාශ කරන්නේ. කවුරු ඉස්සරහ දන ගන්න වෙයිද? නේ සයිතාරන් තියෙන්නේ පරපටිපදාමේ ජීවිකා. මගේ ජීවිතේ සම්පූර්ණ අනුමහවැදිත ජීවිතයක් තියෙන එක. ඒකෝට ඇත්තටම නිකන් බබා ගිහින් අම්ම ගොඩක් ඉඳගත්තා වගේ. අන්න ඔක්කොම කරලා දෙනවනේ අම්මා කිරිත් දෙනවා අරසාවක් දෙනවා අම්මගේ ඔඩොක්කේ අපි නැතුව මේ අයියා වෙන්න ගත්තොත් මම දන්නවා කියලා ඉතින් නම් ගමනක් නැහැ මොකද කියන්නේ ආනාපාන සතියේ මොකක්ද ආනාපාන සතියේ නෑ පස්සද්ධිය කියලා කියන්නේ ඒක පිළිකොල් ආරම්භ කොට. ස්වාමීන් වහන්සේ වාක්‍යයන් තමයි. ඒක අවදානිය උපවාද මේ දෙකයි. මෙහෙමයි අපි බ්‍රෙත් එක හරහා ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන ඉන්න ස්පේස් එකනේ. හෝල් බඩි එක්ස්පීරියන්ස් එකනේ. මේ ලෝකේ ඉන්න බර ගානක් අපි දන්නේ නැතුනට සවුන්ඩ් එක දිගේ ගිහිල්ලා ඔතෙන් යනවා. ඇස් දෙක වහගෙන විෂන් එක දිගේ ඔකට යන්නත් පුළුවන්. ආනාපාන දිගේ යන්නත් පුළුවන්. ස්මෙල් එක දිගේ යන්නත් පුළුවන්. මියුසික් එක දිගේ යන්නත් පුළුවන්. ඕන තරකට යන්න පුළුවන්. ඔය භජන් වලදී කරන්නේ ඒ රිද්මික් සවුන්ඩ් එකක් දීලා අතෙන්ද ගින්න ඔක්කොම ඊට පස්සේ ඒක ගාන්න නටනකොට ඉබේම ඒක යනවා අර ඉන්ඩිවිඩුවැලිටි එකක් නෙවෙයි සම්පූර්ණ නිකන් පිරිච්ච ගතියකට. එතනින් යන සමහර සවුන්ඩ් සයිලන්ස් එකට හිත දානවා. දැන් මම කට්ටු ඇතුළට බහිනවා. සමහරව ඇත්තට වහන පේන ආලෝකයට දානවා වයින්. කොතනින් ගියත් අපිට ඕන කරලා තියෙන්නේ whole body experience එකක් ගන්න. අපිට තියෙන්නේ fragmented knowledge එකක් දැන් ඇහැට ගියොත් කනට නෑ කන්න ගියොත් නාසයට නෑ. ඒක අපි දන්නේ නෑ අපි හිතන්නේ ඥානවත් සංසේ ලස්සනට කියනවා picture roll දැන් නෑ නෑ දැන් TV නේ බලන්න. අපි picture roll එකට ගිහිල්ලා අපි ඉඳගෙන චිත්‍රපටයේ රූපව දකිනවා. ඒක ටික ටිකටම හම්බ වෙනවානේ. එතනින් යන සවුන්ඩ් එකක් ටික ටිකම හම්බ වෙනවා. ඕක සිගරට් වෙන කට්ටියගේ දුම්ගඳ නහයට හම්බ වෙන එක ෆ්‍රී. මන්තුරු මකුණු කනකොට එකක් ෆ්‍රී. කායකත් හම්බ වෙනවා. අපි තුන් ගාලු දින නෙල කරකට කරමෝලි හබ හබක් තියෙනවා කිය. ඒකට රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. චිත්‍රපටියේ ශෝකාන්තයට දුක්ඛාන්තයට කියවම මොලේටත් ඇදී. අපිට පේන්නේ පැය තුනේම අපි රූපත් බැලුවා, ශබ්දත් ඇහුවා, ගඳත් ඇහුවා, රසත් බැලුවා, පහසත් ලැබුවා, හිතුවා. කවදාකවත් නෑ. පිටරස බලන වෙලාවට ගඳ බලන්නේ ගඳ කවදාකවත් ඒක තේරෙන්නේ නෑ. ওই පික්චර් එක බලනකොට මුළු රිදී තිරේම තන්නේ කර ආලෝක ධාරාවක් දුවන වගේ තේරෙනවා. ප්‍රොජෙක්ටර් එක හරියට දන්නේ කන දන්නවා කාලෙන් 50ක් අපි ඉඳලා තියෙන අන්ධකාරය. පික්චර් එකක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එක දන්නේ කන දන්නවා ප්‍රොජෙක්ටර් කරන්නේ ආලෝකයක් ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් දෙනවා ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් දෙනවා කවදාකවත් අන්ධකාරය වෙන්න බෑ. අපි කියන්නේ උකට රිදී කෙරේ කියලා. නමුත් එහෙම එහෙමම කෙරුවේ නැත්නම් චලන රූප ගන්න බෑ. නමුත් අපිට පේන්නේ අපි දිගටම චිත්‍රපටයක් බලනවා. මොන විකාරයක්ද කරලා තියෙන බලන්න. කවුද චිත්‍රපටය හදලා තියෙන්නේ බලන මිනිහා තමයි අපිට ඕන විදිහට ඒක හදාගෙන තියෙන්නේ. අතනින් මෙතනින් ශබ්ද ටිකක් එනවා, අතනින් මෙතන රූප ටිකක් දැනෙනවා, අතනින් මෙතනින් ගන්ධ ටිකක් දැනෙනවා. සේරම අපි එකතු කරලා චිත්‍රපටයක් දැකලා යනවා. ඒකම තමයි මේ ලෝකෙ වෙන්නේ. බුදු දානන්ති කියන මේ ඔක්කොම ෆැකල්ටිස් එකතු වෙන තැනක් කියන පස්සද්ධියේදී whole body experience ආනාපාන දිගේ අඩියට මෙයන්නේ. කියලා බලන්න ඒක දකින්නේ ඇහෙන්ද කියලා, කනෙන්ද කියලා, නාසයෙන්ද කියලා, දිවෙන්ද කියලා, හිතෙන්ද කියලා නෑ. whole body. අන්නතන තමයි gediy එකතු වෙන තැන. එතෙන් තමයි මේ නිෂ්කාශනය සිදු වෙන්නේ. ගම්ජින ඔක්කොම ඉවර කළ වැඩේ ඉවර වෙන්නේ. අපි ෆ්‍රැග්මන්ටඩ් වෙන තාක්කල් බයස්. එක්ස්පීරියන්ස් එක බයස්. ඒ කියන්නේ බැලන්ස්, අයින් බැලන්ස්. ඉතින් මේක දුවන්නේ රෝල් පූල් එකේ තමයි. ගෙඩිය වෙච්ච දවසේ ඔක්කොම එලකාපු දවසේ සෙන්සස් වලින් කට් ඔෆ් වෙනවා. සෙන්සස් වලට එන ඉම්පීච්මන්ට්ස් ඉම්මැටීරියල් වෙනවා. ආනාපානික වලට දැනෙන්නේ නැහැ. ශබ්ද ඇහුණාට ඒ ඒ වෙලාවට ශබ්ද වදින්නේ නැහැ. වේදනාව දැනෙන්නේ නැහැ. ඇහැට රූප පේන්නේ නැහැ. ඉතින් මෙතන ගියාම මේකට කියනවා වෙස්ට් එක තමයි වචන දාලා තියෙන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා. සම් යුනිෆිකේෂන් එකක්. අන්න එතන තමයි හීලින් වෙන්නේ. එතෙන් එන්න ආනාපානෙ ඕනේ නැහැ. දැන් මම කියන්නේ කාර් එක ලයිසන්ස් එකක් ගන්න ගියාම මොරිස් මයිනර් කාර් එකෙන් ගත්තාම කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන්ස් එකක් ඕනේ නැහැ. මයිනර් කාර් එකේ ලයිසන්ස් එකේ හේමම අරකට ගන්න පුළුවන්. වෙන කාර් එකකට කියනවා ගියර් හතර කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න. එක එක ලයිසන්ස් එකක් ගන්නවා. මේ ගත්තට පස්සේ ඕනේ වාහනයකට ගන්න. ආනාපානෙන් හරි සද්දෙන් හරි මුඛයෙන් හරි අන්ත මමයා කියන එකේ මේ කියන විකාර සූපේ පැත්තක දාලා පොඩ්ඩක් ඇතුළට යන්න. පොඩ්ඩක් මේ කියන ෆ්‍රැග්මන්ටඩ් මයින්ඩ් එක වෙනුවට යුනිෆයි වෙන්න හරි. ඉන්දන් නරවසේ තියෙන මේක තණ්ඩ බෝලට. කඩාවට ලෙඩ කරන්න බෑ. ඒක මේක යුනිවර්සල් පවර් එකක් එක්කම තියෙන. අපි ඕමනාවේ මේ කැලිය වලට කඩකට පස්සේ ඒකට දුවන්න බෑ. ඒකකින් මේ මේ ගුණා කුරේ දෙවිලා වගේ භාවයට ගුණා යන්නේ අදමානෙට කියලා අනිවාර්යයෙන්ම අදටමයි දුවන්නේ. ඒක තමයි world knowledge කියන්නේ. ඒක තමයි අපි ලෝකායත දැනුම කියන්නේ. ලෝකායත දැනුම අංග සම්පූර්ණක් ඇත්තෙම නෑ. නාස්තිකයි බාහිර අවස්ථයි. මේක විතරයි ඇතුළට එන්නේ. ඒකට ඔක්කොම එකතු වුණාට පස්සේ මේ ඥාන කෙනෙක් එකතු වුණත්, පිළිම කෙනෙක් එකතු වුණත්, පැවිද්දෙක් එකතු වුණත් නැතුණත් ඒක එකයි. එතෙන් යනකොට common character එක මතුවේ. මනසක තියෙන පොදු ලක්ෂණ මත වෙනවා. කැඩිච්ච ගමන් පෞද්ගලික ලක්ෂණය, රුචි අරුචිකම්, සංස්කෘතිය, අගයන් ආගම්බරයන්, සම්ප්‍රදායවල එතන ගියාම කන්නේ ඔක්කොම රැගෙන. අතින් ගියාට පස්සේ ඩෙන්ටිටි ඇති වෙනවා. මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් එකක් එන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කිව්වේ? මොකද්ද ටෙලිපති කියන්නේ? මොකද්ද මයින්ඩ් හීලින් කියන්නේ? මොකද්ද self healing කියන්නේ? ඕක මහලු දෙයක් නෙවෙයි. මොකද ප්‍රශ්න කරන්නේ? අඩුවන් පොඩි එකාට කරදර කරන්නේ නැතුව අම්මා නිකන් ඉන්නවනේ මේ වෙලාවේ. ඒකට ඌට දැක් කරගතයි. නැත්තම් අම්මලා කොහන්නේ යෝ පොඩිම අවසනෙක. පිරිත් කියනට පැත්තක තියලා මේ පිරිත් කියන්නේ. ඒකට ඌගේ මයින්ඩ් එකේ එහෙම කාන්දාව. ඌ ඒක හිල් කරගන්න. කොයි ක්‍රමේ පොඩි එකක් ඔතනින් ඒ කන්ටේන්මන්ට් එකට යනවා කියලා අපි දන්නේ නැහැ. හැබැයි පොඩි එක ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු. පොඩි එක හුඟක් වෙලාවට ඉන්නේ one thing at a time and that done well. ඌ සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනකොට බලන්න අනිත් සෙල්ලම් බඩු ගැන උරේ ඉන්නවද කියලා. අම්මා කොහෙද ඉන්නේ කියලා. උට කරන්නේ ඌ ඒකට ගියා ඉච්චා. ඒ කියන්නේ gediye විතින් ඌ ඉන්නේ. අපි තමයි මේ මෙහෙ බලනකොට අර හිතනවා අර කුණා නාතරියට අවුල් කරන කිව්වා. ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. සෝරි. මේ කන පරිප්පුවේ හැටියට ඊළඟන කන්නේ සෝරි කියලා කියනකොට අපි මේ උත්සාහ කරන්නේ ඒ ක්‍රමය හරහාම ආපහු ඒ මේ දැනුමෙන්ම මේ අපි කියන ලෝකායත දැනුමෙන්ම ආපහු යන්න දෙන පාර ඩිකන්ඩිෂන් ඩිකන්ඩිෂන් අනශීමී unlearning process එකට යන්න හදනවා. ඒක හරි simple life එක. simple living high thinking basic නීති විතරයි ලක්ෂ්‍ය වෙස් නෑ. ඒක උගා කියලා හිතෙන්නේ gediy පිටින්ම. fragmented නෑ. ඒක තමයි අපි අපිට කරන්න තියෙන ලොකුම සාන්තිය. ඒකෙන් නිකුත් වෙන ভাইබ්‍රේෂන් එක අනිවාර්යයෙන්ම අනික් කෙනා හේල් කරනවා. ඒ ඒ යුනිෆයිඩ් මනසක් තියෙන කෙනාගේ ভাইබ්‍රේෂන් එක අනිවාර්යයෙන්ම අනික් කෙනාට ඉන්ෆෙක්ෂස්. තේරෙනවා හීලින්ම තමයි. ඒකට මේ මනසත් මෙයා කොහොමද මේක කරන්නේ? මේ මනස යමක් නොකර සිටීමෙන් තමයි ආරේ යුනිෆිකේෂන් එක. ක්‍රාෆ්ට්මන්ෂිප් නෑ, ස්මාර්ට් වෙන්න හදන්නේ. ඒක දෙක හිත තැම්පත් කරගෙන. රටතර ස්වාමීන් වහන්සේ නිකම් කියන්නේ කොහොමද? ඉන්දින් වෙනකොට හඳුනාගන්න බැහැ. නිකන්ති කියලා කියන්නේ වචනේ වල තියෙන මෙහෙමයි යකඩවලට කියන අයස්කාන්ත කියලා. යකඩෙකට කියන නම තමයි අයස්කාන්ත. අයස් කියන්නේ යකඩෙකට. අයම් කියලා වචන ඇවිල්ලා තියෙනවා. ඇස් කියන වචන දෙකම සංස්කෘත ශ්ලෝකයේ එකමයි. අයස්කාන් කියන්නේ යකඩ ඇද ගන්නා සුදු. කාන්ති කියන්නේ කියන්නේ ඇද ගන්නා සුදු. ඒ කියන්නේ අයිසෙක් නිව්ටන්ගේ තීරකේ ප්‍රධානම ගුරුත්වාකර්ෂණේ රිපල්සිව් පවර් එකක් නෑ. ඒක තියෙන්නේ ඇට්‍රැක්ටිව් පවර් එකක් විතරයි. ගුරුත්වාකර්ෂණය කියන්නේ ඇද ගන්න ශක්තිය. ඒ වගේ නිකාන්තයේ තියෙන්නේ මේ ආකර්ෂණය, කාන්දම් ගතිය කියලා කියන නිසා කියන්නේ. ඒක නිසා තමන්ගේ සීලෙට සීලෙත් මේක ඇත්තටම කතා කරන්නේ භාවනා කරනකොට එන ආලෝකයට ප්‍රියමනාප ගතිය, ඇදෙන ගතිය, ඇලෙන ගතිය කියන නිකන් භාවනා කරනකොට එන ලොකු වීර්යයක් දෙවට භාවනා කරනකොට වීර්යයෙන් පිරෙන්න ගන්න. එදාට ඒකට ඇලෙනවා. ඒ වගේම මෙනෙහි කරන්න ඕන ධර්මයට කරන්න පුළුවන් කියලා යන්න හදනවා. ඊගාට ඥාන පහළ වෙනවා. ඊගාට උපේක්ෂාව පහළ වෙනවා. සතිය පහළ වෙනයි ඔක්කොටම ආකර්ෂණ ශක්තියක් ගන්න. මෙන්න මේ ආකර්ෂණ ශක්තිය නිසා ඒ ධර්මයාගේ ජීවුව කඩහන. ඒ ධර්මයේ මූල ප්‍රභවයෙන් කපහන. ඒ නිසා ධාවිනි උපක්ලේශ කියන්නේ නිකාන්තය කියලා. නිකාන්ත කියන්නේ අනිකුත් තමන් භාවනා කරන්න ඇති වෙන්නේ මේ හොඳ පැතිවල කියන ආසාවට. ඒක මමේ කියා ගන්න ගැතිය. ඒක මගේ කියා ගන්න ගැතිය නිකාන්තය කියන්නේ. නිින්ද කියන්නේ එහෙම අවදිමත් ගතියක් නෙවෙයි. ඉංග්‍රීසි තියෙන්නේ කුසීතකමට ආසාව විතරයි. කම්මැලිකමට ආසාව විතරයි. සත්‍යයකට හෝ ආලෝකයකට හෝ අනිත් ශ්‍රද්ධාවකට ආසාවක් නිකන් මේකෙදී නෑ. නිකන් කියන ඇති කරගන්නේ කුමක් කළ යුතුද? අපි දැනගන්න ඕනේ නිකන් කිය ආදීනවා එච්චරයි. හොඳ දේ වුණාට මොනට වැඩි ඕනේ නැහැ. මේ ඇති වෙලා තියෙන හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් මිස මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේ ධර්මතාව තුන කාටත් මේක එනවා නිසා ඒව පැත්තක තියලා මූල කර්මස්ථාන මේක දාන්න මේ වටමත් වෙන්න එපා නිකත්තේ වර්ධනය වෙන කුමක් කළ විටද නිකන්ති වර්ධනය වෙන එක තමයි සංසාරේ ස්වභාවය ඒකට මොනවක්වත් ඕනේ අවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රව තියෙන තාක්කල් නිකන්ති ස්වභාවයෙන් ගන්නවා නම් අපි විභාගයක් පාස් වෙච්චාම සතුටු වෙනවා මට හැකියාවක් ආවා මට ඒක තමයි ඒක අපි කියන මොටිවේෂන් එකට තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක නිකන් කිය බව දන්නවනම් අපිට ඒකේ ලිමිට්ස් වලින් වෙන වැඩ එකක්. උනට වැඩි එකට නතු භාවයක්, දීන භාවයක් කරන්න ඕනේ. කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන වෙලදී තදින්ම සිට එකඟ වී ආනාපානයේ ශීමේ නොදණියයි. එවිටම ලා අලුපාට තිරයක් ස්ක්‍රීන් එකක් වැනියාවක් ඉදිරියේ තිබෙනසේ දැන දැක ටික වේලාවකින් ආනාපානයේ නැවත ක්‍රමයෙන් වැඩි වෙයි. මේදී හුස්ම ගන්න විටදී හෙළන විටදී ඉහතකී තිරයේ වෙනස් වීම ඇති වේ. ඉන්පසු ටික වෙලාවකදී නැවත ආනාපාන සීමි නැති ගොස් ඉහතකී තිරේ මත සියුම් ගිය බිඳු මතුවේ. නොනවති මේ දේ සිටුවේ. මේ සිටියුන් සියල්ලටම පසු කිසි දෙයක් නොදනියයි. නැවතත් ටික වෙලාවකින් මුළු සිරුරම ටිකසී නිින්දේ නවදී විටකමින් දැනේ. අවදී විටදී ආනාපානයේ මුලමින් සුමී පවතී. මේ අවස්ථාවේ සිත නින්දට වැටීමක්ද එසේ නැත්නම් ඒ වළක්වා ගන්නේ කෙසේ? මේක ඇත්තටම මේ කෙලස් නින්දක් නෙවෙයි. නමුත් සතියේ හෙල්ලීමක් කියලා කියන්නේ. සති ධාරාව මේ වෙලාවේදී සාමාන්‍ය සතිය බෑ. සුපතිකිත සතියක් ඕන. ඒ කියන්නේ සතිය ඊට වැඩි හය ගියරකට වැටලා තියෙනෝනේ මේ කල්ලාන. සාමාන්‍ය පෞතික සතිය මෙතෙන්ට යන්න සුදුසුකම් දුන්නට මෙතෙන්ට යනකොට වී සත් සමා මේක හැම ඉන්දිය ධර්මයක්ම රේන්ෆෝස් වෙනවා සද්ධාව සුපර්ෆිෂල් ෆේත් කියන එක ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙනවා Tamangeම වීර්ය ආදී ධර්ම ගැන Tamanට විශ්වාසයක් පාරයි බුදුහාමුදුරු කියන විශ්වාසය නෙමෙයි මගේ උත්සාහය මගේ සමාධිය මගේ ඥාණය මට මෙතෙන් යන්න පුළුවන් කියලා ඒ වගේම වීර්ය පිළිබඳව ආරම්භ ධාතුව නික්කම ධාතුවක් බාටපත් වෙනවා පටන් ගන්න තිබුණ වීර්ය නෙමෙයි ඊට පස්සේ තව කෙනෙකුට කියලා දීලා අඬ ගන්න යන්න පුළුවන් තරම් වීර්යයක් එන්න ගන්න. පැතිරෙන වීර්යයක් එන්න. සතිය සුපතික්කිත වෙනවා. සමාධිය අර කියන විදිහට උපචාර සමාධියතෝ අර්පණ සමාධියතෝ වගේ අරමුණෙන් හිත ගලවන්න බැරි විදිහට අරමුණත් එක්ක තද සම්බන්ධයක් ඇති වෙනවා. ප්‍රඥාවත් predictable verifiable and credible විදිහට පටන් ගන්නවා. මට නම් මේක මේ මම ඊට පස්සේ ආයේ ආලෝකයක් ආවට මම රැවටෙන්නේ නැහැ. මට ලুকু දෙයක් ආට මට මට කරන්න දෙන ආනපනියන් එකමයි කියලා හොඳට විශ්වාසය පහළ වෙනවා. ආන්නේ මට්ටමට පහළ වෙනකොට තියෙන සතිය නැතිනම් ඒ සතිය මදින සතිය ලුහුට යamak වෙනවා. සතිය ස්ලිප් කරනවා කියන්නේ. ඒ ස්ලිප් එකක් තමයි මේ පෙන්නේ. ස්ලිප් වුණාට පස්සේ ආපහු සතියට වැටෙන්නේ ගසලා. වැටෙන්නේ කවදාකවත් පිට යන්නේ නැහැ. අරමුණටමයි වැටෙන්නේ. ಗುಣ ටික තමයි වැටෙන්නේ. ඒක පාට කරලා තෑරියා වගේ වෙනවා. ඒකෙන් තේරෙන පටන් ගන්නවා ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා සතිය තිබිලා නැහැ. සතිය කැඩිලා නැවත සතිය එනකොට තමයි ගසලා ගෙනලා තාන්නේ. ඒක නිසා මේ ධර්මතාවයක් වැඩ කරනවා. හැබැයි ස්මූත් රන් එකක් නැහැ. ඉතින් මේ මේක වළක්ව ගන්න නම් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කිව්වේ නින්දට යනකොට නින්ද යන හැටි හොඳට බලන්න කියලා හැමදාම. අපි නිින්දට යනකොට කොහොමද මේ අවදි මනස අවදි ක්‍රියා ශරීරය හිමීර තැම්පත් වෙලා මනස තැම්පත් වෙලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නිකන් අයිස් ටිකක් ගල් වෙනවා වගේ ඉටි ටිකක් ගල් වෙනවා වගේ මේක තැම්පත් වෙන හැටි බැලුවොත් මේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ಗುಣධර්ම ටික එකතු වෙලා තමයි සීතල වීගෙන එන බව තේරෙන්න පටන් ගන්නවා හැමදේම නිකන් ෆ්‍රෝසන් වෙනවා අන්න එක වෙනකොට දැනගන්න ඕනේ මෙයා මේ යන්න හදන්නේ ගැස්සිලකට තමයි ඒ කල්ලාතු අල්ලගන්නවයි කියන එක ලෑස්තිලා යෑමෙන් විතරයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ඉන්නේ මැක්‍රෝ ලෙවල් එකේ නිින්ද යනකොට බලන්න කියනවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටිනකොට බලන්න කියනවා. හොඳ සතියෙන් පුරුදු කරගෙනට කියනවා. හිතාවති වෙනවා කියන එක එකක්, ඇහැ හරිනවා කියන්නේ තව එකක්. හිතාවති වෙනවා කියන්නේ අවදි වීම. ඒකෝර තේිනවා මගේ නිින්ද ඉවරයි කියලා. ඊට පස්සේ සතිය අරිනකොට අපි සතියෙන් ඉන්නේ කියලා බලන්න. සරණ එක සතියෙන්ද කෙරෙන්නේ කියලා. එහෙම නැත්නම් වෙනද කරන වැඩ දෙකට කරලා පුළුවන් තරම් සතිය දිනු ගන්න. එතකොට අපිට තේරෙනවා නැති මමෙක් ඉතිසල් නැතුව හිට මමෙක් ඩක්කලා තියෙනවා. ඇති වෙලා අපි ඔරියන්ටේෂන් එක ගන්න පෙර දැහිටු ධනමද මොකද වෙලා තියෙන්නේ කියලා ඔරියන්ටේෂන් එක අරගත්ත පස්සේ යන්තම් නැති සක්කාය දිට්ඨිය හදාගත්තා කියලා ඔන්න වැඩ පටන් ගන්නවා. නැතුව තිබුණු ආත්මය ඔක්කොම උලංගහලා සකස් කරලා ඊට පස්සේ බබා වැඩිට දානවා. ওই වැඩ පිළිවෙලයි ඒක නැති වෙන වැඩ පිළිවෙල දෙක බලනකොට උට බොහෝම සමාන වැඩක් වෙනවා ගැස්සිලා ආපු ආපු ගම අපිට නිකන් ෆැමිලි එකක් ආ දැන් නම් ඉතින් හරි ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ ආත්මයක් නැහැ පනා මේ ඉන්ටෙන්ෂන් එකක් නැහැ විල් එකක් නැහැ ගිහිල්ලා ස්ලිප් වෙලා ඉන්නේ. තරංගලේ නූල කඩලා ගිහිල්ලා වගේ ගිහිල්ලා. අන්න ඔය දෙකම මේ සත්‍ය ආලෝකයට යට කරපු දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා අර නැවත සත්‍ය සක්කාය දිට්ඨිය නැවත ආත්මය නැවත ඒ ලක්ෂණ පහ වුණාට අපිට ස්පාසුවක් එනවා. ඒක නැති වුණාට පස්සේ අපිට වෙන්නේ අපි lost නැති වෙලා අසස්න වෙලා දිය වෙලා අපේ අනන්‍යතාවය නැති වෙලා ඒක මහා විනාශයක් ඒක මහා අකෘතයක් වගේ වේ. ඒ නිසා මේ දෙකේ එකට වැඩි එකක් හොඳ නැහැ. නමුත් අර ඒ වෙලාවට අවධියක් ගන්න පුළුවන් කියන එක තමයි මූලධර්ම ප්‍රශ්නේ. අන්නර කියන විදිහේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සර තිබුණ එකට අපිට සති ධාරාව සත්‍ය ආලෝකේ වටන්න පුළුවන් කියන. ඒකට කියනවා මෙහෙම ඒ කියන්නේ figurative language එකෙන් කතා කරන්න වෙන්නේ කෙනෙකුට පුළුවන්ද කියලා අහනවා හීනෙකට අවදි වෙන්න. මම දැන් හීනේ ඉන්න බව හීනේදී දැනගන්න පුළුවන්. lucid dreams එන්නේ. දුර පිළිසුදු පේන්නේ අන්නේ වෙලාවේ කෙනෙකුට self conscious වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් කාලොස් කැස්ටනියට ගා පොත් ගොඩක් කියලා කියනවා සවුත් ඇමරිකාවල. එයා කියනවා ඉස්සර ජොන මායා සිවිලයිසේෂන් එකේ කොහෙද ආපු ඒ tribal group සාමයේ ඉන්නවා කියලා. එතනසගේ වැඩේ මෙව හොයන එක. ඒකේ කවදාකවත් ඒ ට්‍රයිබල් ගෲප් එකේ නායකත්වය දෙන්නේ නැතුළු හීනෙට අවදි වෙන්න බැරි මිනිහෙකුට. ඒකට ක්වොලිෆිකේෂන්. ඒගොල්ලෝ පුරුදු කරනවා කියන්නේ ඕනම වෙලාවක තමන්ට නිකන් තනකමක් බයකමක් අසරණකමක් දැනුව අත් දෙක මෙහෙම කියලා මේ මේ දෙකාව දෙක එකට ලං කරලා මේ මැප් එක නිතරම හිත ගන්න කියනවා. දැන් මෙයා මට බනිනවා. මම දන්නවා මට දැන් කේක් ගියොත් මට හොඳ නැහැ කියලා එහෙමනම් කරන්න ඔයා බැනපොඩි මම මේකට හිත දානවා. ඉතින් මට යමකට තද බල ආසාවක් ඇති වෙනවා මම කරන්නේ මේකට හිත දානවා. විභාගය කියලා ප්‍රශ්නකට උත්තරේ නැහැ මේකට හිත දානවා. දාපු ගමන් මේක නිකන් මේ මැප් එකේ හිතේ නිතරම හිතේ හිතනවා තමන්ගේ අතේ වේග. හීනෙදි තමන්ගේ රැකියාවක් ආවොත් එහෙම මේක හීනයක්ද නැද්ද කියලා මේක චෙක් කරලා බලන්න කියනවා. මේක හොඳට බලන්න පුළුවන් නම් වෙරිෆයි කරන්න පුළුවන්. අන්න එහෙම ටෙක්නික්ස් වගේක් දාලා කොහොම හරි හීනට අවදි කරනවා. අවදි කරනකොට පස්සේ ඔක්කොම අභිඥා ලැබෙනවා. අපිට හීනෙන් ගිලින්න පුළුවන්, හීනෙන් ඈත තියෙනවා බලන්න පුළුවන්, හීනෙන් හරි එක්ස්ට්‍රාසෙන්සරි පර්සෙප්ෂන් ඔක්කොම හීනෙදි තියෙනවා. ප්‍රශ්න තියෙන එක අපි දන්නේ නැහැ. ඒ හීනෙට අවදි වෙනවා ඒක තමයි නේද බ්ලැන්ක් එකට අවදි වෙන්න පුළුවන් කියලා බලන්න. හිත සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් යන්න හදනකොට අපි හිතා ගන්නකොට මේ වෙලාවේදී ෆුල් සර්ච් ලයිට් එක දාගෙන ඉන්නෝනේ මොකද වෙන්නේ කියලා. ඒක නිකන් මේ ඊගෝ එක ඇති නැති වෙන අවස්ථාව, විල් එක, ඉන්ටෙන්ෂන් එක ඇති නැති වෙන අවස්ථාව. අන්නේ ඒ ට්‍රාන්සිෂන් එක මේ මල පණින තැන, දන්නා තැන ඉඳලා රෝහල තැන වැටෙන තැන අවබෝධ කෙරුවොත් ඒක මනුස්ස මනසේ පදුමාකාර දැනීමක් විවෘත කිරීමක් වෙනවා. අපි මේක බෑ කියලා සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. නමුත් නිින්දට යන හැටි බලනකොට බලනකොට බලනකොට එක මේ ගොස් ගොරෝසු විදියට මේක චෙක් කරන්න පුළුවන් කියන්නේ. ඒ නිසා මේක මේ අඩුපාඩුවක් විදියට තමයි කියන්නේ සතිය අඩුපාඩුවක් කියලා. නමුත් බරපතල චෝදනාවක් හෝ වැරද්දක්වත් නෙවෙයි. මේක අභ්‍යාසයකට ගන්න කියනෝ නැති වුණාට පස්සේ සීයේ එන වෙලාවයි දකින්නේ නැති වෙන්න හදනකොට තියෙන ලකුණු ටික අඳුරන්න පුළුවන්. ඒ නැති වේගන යනකොට ගල් වීමක් වෙනවා, සීතල වීමක් වෙනවා. ගුලි වීමක් වෙනවා. අන්නේ ගුලි වීම වෙනකොටම වෙනකට නැති සතියකින් දිහාම බලන්න ඉන්න ගතියක් ඇති කරන්න කියනවා මේක හදා ගන්න නම් මේ විස්තරය හරි ෂොක් කියලා දෙනවා. එකක් තෝර අර පාරණවිති වෙන්නේ එකක් තෝර සත්‍යකෝපයක් නැතිකා. ඒ කියන්නේ අර first experience එක. ඒක ක්‍රිෂ්ණමූර්ති හරියට ඔබ විස්තර කරනවා. ක්‍රිෂ්ණමූර්ති විස්තර කරනවා මේක සාමාන්‍ය ලෝකේ ඕන කෙනෙකුට දැක් ගන්න පුළුවන්. තද බල නින්ද පිටර නැගිටිනකොට නැගිටතර පස්සේ නැගිටතර පස්සේ මම එයා ඉන්නවා දිග බලලා හරි වැරදි ඔක්කොම දිනවා. තද බල ඉන්නකොට මොකක්වත් නැහැ. ඒක අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. නමුත් හරි රිලැක්සේෂන් එකක් නැගිටතර පස්සේ ඒ නිසා මේ අත්දැකීම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ අවදි වුණාට පස්සේ පිටිපස්ස බලනවා. එතෙන්දි වෙන්නේ නැති මමේ උදේ පාන්දර නැගිටිනකොට ඇති වෙන්නේ නැහැ. අන්නේ ඇති වෙන්නේ නැති හොඳට බලන්න. නැතු විතරක පාට මතු වෙලා හිත විතරක් ඉඳලා ඇති කරියට පස්සේ ඒ ලකුණු වලින් අපි ඒක තහවුරු කරගන්න හැටි ඊට පස්සේ ක්‍රියාත්මක වෙනකොට අර පරණ පුරුදු බරවාහනේ බව තේරෙනවා. ඉතින් දුරවා. දවසේ කිසියෙම දුවලා ආය හන්දාවට ආයතරයක් වාහනේ පොඩක් අයින් වෙනවා. අන්න ඒක හොඳට අවදීන් බලන්නේ කියලා. ඒක නිකන් මේ දවසේ කටයුතු වල ස්පිරිචුවලිටි එකක් ගන්න පුළුවන්. මහන්සිලා වැඩ කරනකොට අපි මේකේ යන්ත්‍රයෙන් වැඩ කරනවා. නිින්දට යනවා කියලා කියන්නේ තකා ඉල්ලෙන්නම් බබදොයි. ඊට පස්සේ ආයතු දෙ නැගිටින ගමන් කොහොමද නැවතේ ඒ සංඥා ටික අර අරන් තිබුණ ඇඳුමක් අරගෙන ඇඳ ගන්නවා වගේ එන හැටි දිහා බලනකොට පේනවා මේ විදිහට නිින්දකින්වත් මේක රිලැක්ස් නොවුනොත් දවස් තුනකින් හතරකින් පිස්සලා දෙනවා. ඒ ඉන්සොම්නියායම આવොත් ආයෙත් පස්සේ ජීවත් වෙන්න වැඩක් නැහැ. මුළු රැම නින්දරෙන් ලෙඩක් આવොත් භයානකම ලෙඩේ තමයි රෝගී කියන. අන්න අර තර ස්ලිප් එක යන්න දුන්න නැත්නම් ටෙන්ෂන් එක යන්න දරන්නේ නැහැ. ජීවත් වෙන්න බැහැ. ඉන්සන් ඉන්න අත්‍යවශ්‍ය. ඒකෙන් තමයි අපි මේ එනර්ජි බැලන්ස් එක මේ නිෂ්කාශනය සිද්ධ කරන්නේ. එතන අපිට වැඩ ගන්න පුළුවන් කොහොමද නින්දට වැටෙන්නේ කොහොමද නින්දෙන් අවදි වෙන්නේ. අන්නේ දෙකේදී පේනවා කොහොමද නිකන් සාමාන්‍ය ක්‍රමයට <coughs> සක්කාය දිට්ඨිය తాවකාලිකව නැති වෙන හැටි ඇති වෙන හැටි. ඒක භාවනා විදි වෙනවා ආනාපානෙන් ඔයක හුදුවට සීගුණාට පස්සේ වෙලාවක කාලය සහ දේදී කියන එක අපෙන් අමතක වෙලා එකපාරට අපි කාලයට සාදේශයට අවදි වෙනවා. ඒක ගැස්සින තමයි දෙන්නේ. ඒ තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිින්ද නෙවෙයි. හැබැයි නම්බු කරගෙන කටයුතු දෙකුත් නෙවෙයි. පුළුවන් තරම් මේක එතනකොට too late. ඉන්දිය නැත්තන්ට කියයි කියන්නේ මනසයි සෞඛ්‍ය බරපතල ප්‍රශ්න දෙයක් ඒ තත්ත්වෙදී ආයේ හිත හදනවයි කියන එක හදන්න හදන්න යකායි වම්මලෝගේ ඇවිත්. ඉන්සොම්නියා එන්න පටන් අරගත්තොත් ඒක මට කිව්වේ අපි ඔය මිත්‍රිත්තුමනි ඒකේ අත්‍යවම භාවනා උගන්වන කර උගන්වන එක අපේ ඉතිරි සභාපති. ඉතින් අන්තිමට මේ අපලෝ හොස්පිටල් එකට යන්තම් මේ ડોක්ටර්ස් යන්නේ කාලේ ඩිටෙක්ට් කරුවා මෙයාගේ බ්‍රේන් එකේ කියන කියලා මොකද්ද ටියුමර් එකක්. අරගොල්ල බලපුවා කව වහාම ඔපරේට් කරා. එතකොට ටියුමර් එකක් තිබුණා. ඇරලා බලනකොට දෙකක් තිබුණා. ඒ අරපු ගාම ඔපරේෂන් දෙකම කරා. කෙරුවට පස්සේ තවත් එකක් කරන්න උනා. මොකද්ද මේ මේ මේ රෙක්ටම් එකේදී හරි මොකද ඔපරේෂන් තුනක් එක දිගට කරලා බෙහෙත් දීලා තියෙනවා දවස් 30ක් නින්දනවා. ඊට පස්සේ ආව ඇත්තට ඊට පස්සේ ආගේ විෂන් එක සම්පූර්ණයෙන් මෙච්චර විතර වුණා. දේවල් කල්පනා කරන්න බැරුව ගියා. පස්සේ ආව බෝධි පූජාවක් තියා. අල්ලගෙන යන්න ඕනේ සම්පූර්ණ අසරණයි කියන්නේ. ඥානවත් භාවනා කරන මිනිස්සුන් හොඳ අහිංසම් තරුණ වයසේම ලියවයිසමයි. ඒවිලා කතා කරා. කතා කරලා ප්‍රශ්න අයිතින් කතා කරලා කොහොමද කියලා මම කිව්වා ඊට පස්සේ සම්මාස මම මේ එයා නෙවෙයි කිව්වේ කියුණා ඒ ටියුමර් එකෙන් යන සිග්නල්ස් එයා හිතුවේ භාවනා ඉෆෙක්ට් එකක් කියලා. සිංගල් ඇතුලේ ඉන්න මේ ට්‍රොපින් දෙනවනේ සිග්නල් එකෙන් අර ටියුමර් එකෙන් භාවනා කිය හිතේ අන්තිර බලනකොට ඒක දැහැන ගෙවිලා මිනිහා කියනවා මගේ ජීවිතේ කවදාකවත් එහෙමනම් අපරාධ මේ එපා කරන වෙලාවක ආවෙ නැහැ කියලා එක දවස් 30ක් ඇඳේ නිින්ද යන්නේ. ඒ වගේ වෙලාවට එයාට ආයේ භාවනාවට දාන්න කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ කිමිකල් එක වැඩ ඇතුලේ. ඒක වෙන නඩුවක් ඕනේ නැහැ කියලා කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඕක. ඉන්සොම්නිය. හරිම අමාරු. ඒක නිසා මේ මේ වෙනමට වෙනම නේද? ඒක සයිකොලොජිකල් සිටුේෂන් එක සමහරුන්ට ඉන්සොම්නිය එනවා මේ ඉම්බැලන්ස් එකක් වෙනකොට. පැටිස් දවසේ ලොක්කෝ රැදීසේ බුලත් කොට කොට ඉන්නේ. උතේ පුතේ බොනවා බුලත් කරනවා ඉතින් මොහියේ හන්නේ කල්යන කොට නිින්ද යන්නේ කියලා. නිින්ද ඉතර රැතිස්සේ කතා. ඊවල අනිත් පිසු නිදා ගන්න බෑ. බුලත් කරනවා මුතේ බොනවා මුත්‍රා කරනවා කරනවා උදේ වෙනකන් පැයක් විතර වගේ තමයි නිින්ද. පොඩි ළමයෙක්ගේ බලන්න දවසේ සෑහෙන වෙලාවක් නිින්ද ඉන්නේ. ඒ නිසා උගා කඩු යන්නේ සාංචි පැත්තට වැඩි අවිසින පැත්තට. මනසට යනකොට යනකොට හොඳට භාවනා කරපු එක්කෙනාට මේ ප්‍රශ්නේ දාන්න පුළුවන්. යාට තේරුම් ගන්න පුළුවන් දැන් තියෙන්නේ මේ යකායි කම්මල ඇවිස්සලා තියෙන්නේ.